ධර්ම දේශනාව පවත්වනු ලබන මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්ස භගවතු භගවත්ත නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තෝ ඉද භික්ඛවේ භික්ඛු පානාති පාතා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අපි අනිකුත් නේවාසික උපාසක මහත්වරුත් සම්බන්ධ කරගෙන සෑම බ්‍රහස්පතින්දාවක් පාසාම සතිපතාම පවත්වාගෙන ලබන ධර්ම දේශනාවේ එක අංකයක් වශයෙන්ුයි අද මේ මාතෘකාව ඉදිරිපත් කරන්න යෙදුනේ. මේ මාතෘකාව සාහිත්‍ය මේ පාලි වාග්මාලාව සඳහන් වෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒ සූත්‍රයේ කායානුපස්සනාය, වේදනානුපස්සනාය, චිත්තානුපස්සනාය, ධම්මානුපස්සනාය කියලා අනුපස්සනා හතරකින් සංග්‍රහිත බව බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ කාරණාවක්. අන්න එයින් හතරවෙනි ධම්මානුපස්සනා කොටසේ සත්‍ය පර්වයේ නැත්නම් සත්‍ය පබ්බයේ අවසාන සත්‍ය වෙන්නේ නිබ්බානගාමිනී ප්‍රතිපදාව කියන හතරවෙනි ආර්ය සත්‍යයේයි සඳහන් වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මේ කියවෙන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හතරවෙනි අංකේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කියන ඒවා කියන්නේ අපි පසුගිය සතිය වල සාකච්ඡා කරන්න යෙදුණා. අද අපිට මාතෘකාව වෙලා තියෙන්නේ සම්මා කම්මන්ත. මේ වෙනකොට අපි සතිපට්ඨාන සූත්‍රයේ දිගේ දේශනා 98ක් පවත්ලා තියෙනවා. අද මේ ආරම්භය ලබන්නේ සම්මා කම්මන්ත කියන මාතෘකාව යටතේ 99 වෙනි පැයටයි 99 වෙනි දේශනාවටයි. ඒ නිසා ඒ කලින් ධර්ම දේශනාවට අහපු ඒ වාගේම පූර්ණ කාලීන භාවනාවේදී ගත කරන ඇත්තන්ට මේ වෙනකොට ඒ දේශනා මාලාවකට අහුම්කම් දීමේ ආනිසංස වශයෙන් බොහෝම ගැඹුරකට මේ කරුණු විස්තර සහිතව විභාග සහිතව තේරුම් බේරුම් කරගන්න අවස්ථාව ලැබුණා සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා. එහෙම නමුත් අද වැඩි වැඩි වැඩසක් වශයෙන් ඉන්න මේ අදට යෙදිලා තියෙන රටේ දිනචරියාව අනුව මේ ඇසල පෝය පාදනම් කරගෙන සීලයේ සීල් සමාදන් වෙච්ච යත්තන්ටත් මේ සම්මා කම්මන්ත කියන කාරණාව තේරෙන තාලෙට අද අපට පොදු දේශනාවක් බාටපත් කරන්න වෙලා තියෙනවා. දෙපාර්ශවයේම ආර්ථ සිද්ධිය සඳහා. ඒ නිසා අපිට මේ සම්මා කම්මන්ත කියන එක දිහා අපි මෙතුආකල් පුරුදු කරගෙන ආපු සතිපට්ඨාන ක්‍රමයට තවත් වික්‍රම විකාසයිතව කියනවනම් විභාගයිතව කියනවනම් විපස්සනා ක්‍රමයට මේ සම්මා කම්මන්තය දිහා බලනකොටත් ලොකු ගැඹුරක් තියෙනවා. අනිත් පැත්තෙන් බලන්න පුළුවන් මේ ලෝක සම්මත ක්‍රමයකට එහෙම නැත්නම් සමත භාවනා පැත්තෙන් මෛත්‍රිය කරුණාව පැත්තෙනුත් මේ සම්මා කම්මන්තේ දිහා සාමාන්‍ය ආගමික හැඟීමකින් බලන්නත් පුළුවන්. මේ දෙපැත්තෙම බැලුවහම අපිට තේරෙනවා එකම මාතෘකාව වුණත් බලන දෘෂ්ටි නුම ඉදිරිපත් වෙන විග්‍රහ විවිධ වෙනවා. ඒක නිසා එක එකනාගේ භින්න රුචිකත්වයේ අනුව ඒ ඕනෑම මාතෘකාවකට විවිධ පැති වලින් විවිධ ධර්ම ඕජාව ධර්ම රතිය මතු කර ගන්න පුළුවන්. ඒ කාරණා මම මුලින් මතක් කරේ අද ඉන්න මේ පිටිසේ විවිධත්වය සලකලා මාතෘකාව අපි කොහොම දේශනාවට සම්බන්ධ කරන්න ඕනද කොහොම සාකච්ඡාවට සම්බන්ධ කරගන්න ඕනද කියන එක විග්‍රහයක් කරන්නයි. ඊගාවට අපි මේ pāli පාඨයට ඍජු පාඨයට හිත යෙදුවොත් කතමෝච භික්කවේ සම්මා කම්මන්ත. මේ තමයි සරුවච්චන් වහන්සේ කත්තු කම්මිතා ක්‍රමයට ප්‍රශ්නයක් අහන හැටි මේ පිරිසට අද මම මේ මාතෘකාව මේ කාරණාව තේරුම් කරලා දෙන්න ඕන. නැත්නම් ඒ පිළිසෙට මෙන්න මේ පැත්තට අවධානය යොමු කරන්න ඕනේ කියලයි මේ අදහස අවධානය යොමු කිරීමේ අදහසින් මහණෙනි සම්මා කම්මන්ත එහෙම නැත්නම් මේ සම්‍යක් වූ කර්මාන්තයේ කවරේද කුමක්ද කියන ප්‍රශ්නය අහනවා. ඉතින් දැන් මේ ප්‍රශ්නේ නොතේරෙනකමට හෝ බනහලා හුරුකමට හෝ මේ ප්‍රශ්නේ ඇහුවට මේ පිරිස නිස්සද්දව අහගෙන ඉන්නා වාගේ එදා සරුවච්චන් වහන්සේගේ හිටපු සම්මුඛ ශ්‍රාවක පිරිසත් කිසි කෙනෙක් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පෙළඹෙන්නේ ඒ මොකද එහෙම සාකච්ඡා ස්වරූපයෙන් ඒ සභාවට ඉදිරිපත් කර ප්‍රශ්නයක් නෙවෙයි මේ. සරුවඥන් වහන්සේ තමන් වහන්සේ මීගාවට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නා වූ මාත්‍රිකා විශේෂයට පිරිසේ අවධානය යොමු කරවීමේ අදහස මේ ප්‍රශ්නයයි. ඒ ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් දැන් Taman වහන්සේම මේ උත්තරේ දෙන්න ඕනකමයි තියෙන්නේ. ආන් මේ වගේ ප්‍රශ්න වලට කියන්නේ කත්තු කම්මිතා පුච්ඡා. Tamanට කියා දිය යුතු කාරණාව මෙන්න මේකයි කියලා සභාවට අනවන්නේ විනවන්නේ ප්‍රශ්නයක් මාර්ගයේ. මහණෙනි මේ සම්්‍යක් කර්මාන්තේ නම් කිම? ඊගාවට ඔන්න උත්තර දෙනවා. පාණාති පාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති අයං උච්චති භික්කවේ සම්මා කම්මන්ත මහණී මේ පරපණ නැසීමෙන් වෙන්වීමක් වෙයිද නොදුන් දෙයක් ගැනීමෙන් වෙන්වීමක් වෙයිද වැරදි කාමාචාර වලින් වෙන්වීමක් වෙයිද මෙන්න මේකට මම කියනවා සම්මා කර්මාන්තේ නැත්නම් යහපත් කර්මාන්තේ කියලා ඉතින් මේක ආගමික ස්වරූපයක් තියෙනවා. ඒ කියන්නේ හොඳ නරක ભેදේ පැත්තෙන් බලන්න පුළුවන්. මෛත්‍රී ආදී භාවනාවක ස්වරූපයෙන් සමතේ පැත්තෙන් බලන්න පුළුවන්. හිත සමාහිත කිරීම, ditta ධම්ම සුඛ විහරණය කියන ආනිසංශය පැත්තෙන් ඊගාට විපස්සනා පැත්තෙන් බලන්න පුළුවන් කොහොමද මේක විරාග නිරෝධ ඒ වගේම විද්‍යා දර්ශනයේට යථාභූත දර්ශනයට යොමු වෙන්නේ කියලා. මේක සම්බන්ධයෙන් හුඟාක්ම අපි අහලා තියෙන්නේ නැත්නම් අහන්න අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ මේ හොඳ නරක පැත්තෙන්. එහෙම නැත්නම් සදාචාරාත්මක පැත්තෙන් බලනකොට සතුන් මැරීම, හොරකම් කිරීම, කාම මිත්‍යාචාරය කියන මේ තුන ඒ සමාජයේ වශයෙන් කැළඹීමකට යොමු කරවන මිනිස්යන්ගේ ඒ ශිෂ්ට ගති, අශිෂ්ට තැන් වලටපත් කරවන, මිනිස් පිරිච්ච ගති, තිරසංගති වලට ලං කරවන ලකුණු තුනක්. සතුන් මැරීම, හොරකම් කිරීම සහ අකාමේ වර්ධව හැසිරීම කියලා අපි මේක මේ මිශ්‍ර සිංහලයට නම් වල තියාගෙන ඉන්නවා. ඒ පැත්තෙන් බලනකොට ආගම් වශයෙන් එක එක ආගම් මේක පිළිබඳව විවිධ අර්ථ ඉදිරිපත් කරලා තියෙනවා. මේ විවිධ අර්ථවල විවිධ පරස්පර විරෝධීකම් තියෙනවා. කර්මය සහ කර්මඵලයේ පිළිගන්නා වූ ආගම් වල මේක තමන් අනුන් වශයෙන් සංසන්දනයක් තියෙනවා. ඒවා විතරක් නෙවෙයි මෙවා කෙරුවොත් මෙවා නැවත මේ හොඳ හෝ නරක බුද්ධි විඳිට වෙනවා කියන කාරණාවක් කියන නිසා මේ හොඳ නරක ભેදය පිළිබඳව කර්මේ සහ කර්මඵලය පිළිගන්න ආගම් වල විස්තර කතා වැඩි. ඒවා ඒ වගේම විධානත් නෙවෙයි අසන්නාට තර්කානුකූලව හිතාගන්නට කරුණු කාරණා ඉදිරිපත් කරන තරම් මේච්ච ගතියක් තියෙනවා. පිරිච්ච ගතියක් තියෙනවා. ඒ කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය කියන මේ හොඳ දේ කරොත් හොඳ ප්‍රතිඵල නරක දේ කරුවොත් නරක ප්‍රතිඵල කියන මූල ධර්මයේ පිළිගන්න ආගම් වල. ඒ නිසා එවැනි ආගම් බොහෝ සදාචාරාත්මකයි. හොඳ නරක දෙක පිළිබඳව සංවේදී වැඩි. නමුත් අද ලෝකේ තියෙන ආගම් වලින් වැඩි තරයක් බහුතරයක් ඔය කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය ඇති ආගම් නෙවෙයි දේව ධර්ම ඊශ්වර නිර්මාණවාදී ආගම් වල ඒ වායේදී මේ සත්‍යයා කියන එකට අර්ථය දීලා තියෙන්නේ 아무තු තාලයකට. කණ්ඩෝණ වෙනකොට කබරගොයා තලගොයා කරගන්නා වගේ අර්ථකථනක් තියෙන්නේ බෞද්ධ ඇහෙන් බලනකොට. ඒකෙදී ආත්මය පෙන්නලා දීලා තියෙන්නේ මිනිස්යාට විතරයි. අනෙක් සත්වෙයින්ට ආත්මයක් නැහැ. ඒක නිසා අනෙක් සතෙක් මැරීම, ගසක් කැපීම, පොළොව කෙටීම වගේ දේවල් සම මට්ටමේ තියෙනවා. ඒ සත්ව දෙවියන් වහන්සේ නැත්තම් ඊශ්වරයාණන් වහන්සේ නැත්තම් මහා බ්‍රහ්මන් විසින් මවලා තියෙන්නේ මනුෂ්‍යයාගේ හිතසුව පිණිස ඒ නිසා පුළුවන් තරම් ඒගොල්ලන්ගේ වැඩ ගන්නට පැත්ත වැටුණාට පස්සේ කපන්න කපලා බෙදාගෙන කන්න. මටත් කැල්ලක් දෙන්න කියන විදිහට වගේ ඒ ආගම් පොත්වල සඳහන් වෙලා තියෙනවා. ඒක නිසා සතුන් පිළිබඳව පරපණ නැසීමක් කියන තැන්වලදී ප්‍රාණඝාතයකට ආත්ම ඝාතනයකට නැසීමකට සතෙක් මැරීම යොමු වෙන්නේ නැහැ. මේ නිසා එවැනි ආගම් වල ඉන්න ඇත්තන්ට අපි මේ බලන්න හදන පැත්තෙන් සතුන් මැරීමේ ඇත්තා වූ නැත්නම් මේ කාම මේ වැරදි ජීවන රටා වැරදි කර්මාන්තය කියන එකේ අංගයක් වෙන සතුන් මැරීම පිළිබඳව සදාචාරාත්මක පැත්තක් නැතුවම නෙවෙයි. අපි එහෙම හිතන්න නරකයි. ඒ අතන්ට ඒ ඊශ්වරයා විසින් සරබලධාරි දෙවියන් වහන්සේ විසින් නැත්තම් මහා බ්‍රහ්මන් විසින් බැලිය යුතු දෘෂ්ටි කෝණයකුත් පිහිටිය යුතු ආකාරයකුත් කියලා තියෙනවා. ඒක ඒ ගොල්ලන්ගේ සීලය. නමුත් අපි කොච්චර පොහසත්ද කියනවනම් අපට පුළුවන් මේ සදාචාරාත්මක දර්ශනය පරපණ නැතිවම ඔබටත් ওই ටික වෙයි කියන කතාව වගේම සමතේ පැත්තෙන් මේක දිහා බලන්න. මෛත්‍රියෙන් හිත පුරවගෙන සතිය දිහා බලන්න. කොරකමක් දිහා බලන්න. කාමයේ වරදොල හැසිරීම දිහා බලන්න. කරුණාවෙන් බලන්න පුළුවන්. මුදිතාවෙන් බලන්න පුළුවන්. උපේක්ෂාවෙන් බලන්න පුළුවන්. එතකොට එවැනි දර්ශනයක් Hindu ආගමයි බුද්ධ ආගමයි බෙදා ගන්න. සතුන් මැරීම කෙරෙහි වගේ දේවල් වල හරි වැරදි පැත්ත විතරක් නෙමෙයි. ඊට වැඩිය මෙලෝ වශයෙන්ම බොහෝම සාමකාමී හිත පිළිච්ච ජීවිතයක් ගත කරන්න ආගමික ජීවිතයක් ගත කරන්න මේ සත්ත්ව ලෝකෙ දිහා බලන හැටි වස්තු ලෝකෙ දිහා බලන හැටි කාමීත්‍යාචාරය දිහා බලන හැටි සම්බන්ධව දෘෂ්ටි කෝණ අඩු ගන්න දෙකක් මේ කර්මේ සහ කර්ම බලය පිළිගන්න නැත්තඳ තියෙනවා නමුත් මේ සතිපට්ඨාන සූත්‍රය අපි මෙතෙන්ට එනකොට ඔය දෙකම බාලාංශ කතා මෙතෙන්දී අපිට විශාල දොරක් විවෘත වෙනවා විපස්සනාවෙන් අපි මේක කොහොමද බලන්නේ සතු සතෙක් මැරීම දිහා නැත්නම් මේ පණ තොර කිරීම සම්බන්ධව අන්සතු දෙයක් නොදුන් දෙයක් ගැනීම සම්බන්ධව කාම මිත්‍යාචාරය සම්බන්ධව සති සම්පජඤ්ඤයෙන් කොහොමද බලන්නේ විපස්සනාවෙන් කොහොමද බලන්නේ නැත්නම් මේ ජීවිතයේදීම විමුක්තිය පිණිස කටයුතු කරන කෙනෙක් ඒ සදාචාරයක් දන්න පිළිගන්න ශාමතයක් දන්න මෛත්‍රී කරුණාව සහිත කෙනෙක් විපස්සනායෙන් බලන්නේ කොහොමද කිව්වම ඒක අර දෙකටම වැඩිය මුගක් උතුම් අර දෙකෙන්ම හිතා ගන්නත් බෑ. මේ නිසා අද බෞද්ධයෝ අර තුනක් හම්බුණාට බොහෝතත් වෙලා නෙවෙයි තියෙන පටලවාගෙන. මේක පටලුම් අරන්ඩ තම්බි මිනිස්සුයෙකුට මුස්ලිම් මිනිසෙකුට වැඩි අමාරුයි අද බෞද්ධයාට මේ මස් මාළු කාම සම්බන්ධ වගේ ප්‍රශ්න අරගත්තාම කොච්චර අනාගෙන තියනවද කියන එක හිතා ගන්න. ඒ මොකද දන්නේ නැහැ මේ අන්‍යාගම් ඇත්තෝ මේක මේ සදාචාරාත්මක පැත්තෙන් සත්වක හතනේ දිහා බලන හැටි. සමත භාවනානුකෝගීව කරුණාවෙන් මෛත්‍රියෙන් සත්වක හතනේ දිහා බලන හැටි. විපස්සනාව දිහා බලන හැටි බලන ක්‍රම තුනක් අපිට තියෙන බව දන්නේ නැතුව අර අනික් ඇත්තෝ දොඩමලු වෙලා වාචාල වෙලා වැඩියෙන් කතා කරන මාතෘකාවල වල වඩා හොඳ වෙන්න හදනවා අපෙත් පඬිතයි කියාගන්න ඇත්තෝ. එතකොට හිස වලිගේ දෙක බේර ගන්න බැරුව එක වටවලල්ලේ කරගෙන වලිගේ හපා ගන්න දඟන බල්ලෙක් වාගේ කරකැවෙන්න පටන් ගන්න තියෙනවා අද මේ බෞද්ධ සාහිත්‍යයේ. මේවා තියා කියවලා බලනකොට තේරෙනවා කොච්චරක්නම් මේ අසේවනාජ බාලාණන් කියන කතාව නිසා පණ්ඩිතානංච සේවනං කියන එක අමතක කරපු නිසා බැලිය යුතුයේ ගැඹුරු පැත්ත සදාචාරාත්මක පැත්තකින් සමත පැත්ත සමත පැත්තෙන් විපස්සනා පැත්ත ආදි වශයෙන් අන්නේ දර්ශනය පටලවා ගත්තට පස්සේ සනීප කරන්න බැරි ලෙඩක් හදාගෙන තියෙනවා. මොකද මේ ලෙඩේ හැදිලා තියෙන විස බීජකින් නෙවෙයි බේතෙන්. බේතෙන් හැදිච්ච ලෙඩ සනීප කරන්න බෑ. භේසජ්‍ය සමුට්ඨිතෝ රෝගෝ විය අතෙකිච්චෝ. ඒත් ඔක්කොටම වැඩිය දාන්න. ඔක්කොටම වැඩිය කට ඉස්සර කරගෙන තියෙන්නේ. නිසා කිසි දෙයක් කියන දෙයක් අහන්නවත් කල්පනා කරන්නවත් ලෑස්තිත් නැහැ. බණක් භාවනා කරන්න ලෑස්තිත් නැහැ. අර දාන්න මතේ අරගෙන අනිකුත් ආගම් වලට වැඩිය අපි ලොකුයි අපි ලොකුයි කියාගෙන දඟලන්න හදනකොට පේනවා මේ අතන තියෙන මේ කියා බෑ මේ ආසාවක් අඳුර බෑ මේ ආසාවක් මිස මේ වටින සාසනයකට අපිට ලැබිච්ච උරුමකම අනුව උරුමකම අනුව මේ ජීවිතේ නිවන් දකින්න කතාවක් නෙමෙයි තියෙන්නේ. මේ හොඳට හදාගෙන සංසාරේ කකා යන්නයි ඕනකම තියෙන්නේ. ඒ නිසා හොඳට කකාගෙන යන්න බලාගෙන කණ්ඩ බණ කියනවා. අනේ මෙවටත් බුදුබණ කියලාත් කියනවා. බුදුබණ වගේ මොකද්ද තියෙන්නේ? ඒ නිසා මේ වගේ මාතෘකාවක් ගත්තාම අපි ලැබෙන වෙලාව හැටියට ලැබිලා තියෙන අපිට තොරතුරු වල හැටියට මේ ඉදිච්ච ගෙහෙල් ගෙඩියක පොත්ත කලවලා මතේ ගන්නවා වාගේ ඒ ඒ දෘෂ්ටි කෝණ වලින් ඒ ඒ ආගම් වලින් පෙන්ලා තියෙන දේවල් හොඳට දැනගෙන බුදුහාමුදුරුව අපිට පෙන්ලා දීපු විශේෂ මොකද්ද? මේ වාගේ බණ භාවනාවක් කරගෙන ඉන්න අපි ප්‍රබුද්ධව මේ මාත්‍රකාව අධ්‍යා තල තුනා තාලෙට ලෝකේ රැල්ලට අහු වෙලා නෙමෙයි බලන්නේ කොහොමද එහෙම බැලීමේ අපේ එන්නෙන් විවේක බුද්ධි වැඩිවක් සිදු වෙනවද මේ වැඩිම නිසා අපේ තව තවත් දොඩමලු කඩ අඩු වෙනවද කර්මාන්තයේ වශයෙන් අපේ නිවීමක් සම්නිතියාවක් ඇති වෙනවද කියලා බලන්න බැරි නම් ඒකට තමයි මම කියන්නේ බේසෙන් හැදිච්ච ලෙඩේ කියලා. ඒක නිසා සත්ව ඝාතනයේ දිහා බලනකොට යම් කිසි කෙනෙක් අදහනවා නම් සත්වයන්ට ආත්මයක් නැත. ඒ නිසා ඒ සත්තු තියෙන අපේ සුඛ විහරණය සඳහායි. මේ ලෝකේ අපටයි මවලා තියෙන මේක මනුස්ස ලෝකය කියලා අපි හරුපයක් හදාගෙන තියෙනවානේ. මේ මිනිස්යා ගතිකාරියට ගියා. ආනේ විදිහට මවාගත්ත කෙනෙක් සතුන් මැරුවයි කියලා යාට චෝදනාවකුත් නැහැ, දඬුවමකුත් නැහැ, මොනවත් නැහැ. මොකද යැත්ත කර්මේ සහ කර්මඵල යදෙහිමක් නැහැ. යැත්ත කරන්නේ ඒ භවාදීපු දෙයයන් ආදික මනාපය හැටියට පුළුවන් තරම් ඒ සතුන්ගේ බඩ ගන්නවා. පස්සේ සතුන් මරාගෙන කෑවට ඒකේ දෝෂයක් නැහැ. මේකේ පොඩි පරහකට හිටලා තියෙන්නේ ඒ ආගම් වල සමහරලාට ඉත්‍ත්‍යාවටත් තාත්‍යක් නැහැ කියලා කියනවා. ඉත්‍ත්‍යාවක් තියෙන පුරුෂයාගේ සුඛ වීරණිය සඳහා කියලා කිව්වට පස්සේ ඔන්න දැන් පොඩි පොඩි ප්‍රශ්නමත් වෙලා තියෙනවා ස්ත්‍රී සමාජ වාසිකම් ඉල්ලන වැඩපිළිවෙළවල් පටන් ගන්න තියෙනවා. ඒ මොකද පුරුෂ පීතෘ ප්‍රධාන සමාජයකටයි උත්තර දීලා තියෙන්නේ. මොකද දෙවියන් ආදී පිරිමියෙක්. එනිසා පිරිමි ආත්මේ තමයි ආත්මේ ඒකල වල තවත් පොඩක් එහාට ගියාම කියනවා දෙවියන් වහන්සේ අධාන භක්තිවන්තයාට විතරයි ආත්මේ තියෙන්නේ. භක්තිවන්ත නැති කෙනා කැපුවට කමක් නැහැ, මැරුවට කමක් නැහැ කියලා. එවැනි ආගම් පොත්වල සඳහන් කරනවා දෙවියන් වහන්සේ සඳහා දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන ආගමික සටනකදී තව මිනිස්සෙක් මැරුවාම ඒ මිනිස්යාගේ මිනිය හොදන්න නැතුව වළණ්ඩේ කියලා තියෙනවා දෙවියන් වහන්සේ කෙලිම බාර ගන්න. ඒ මොකද ආගම වෙනුවෙන් සටන් කරලා තියෙන්නේ එවැනි සටනක් කරලා අනික් කට්ටිය මරන්න ගිහිල්ලා හෝ මැරුමේදී හෝ පස්සේ මෙයාගේ මරණය සිද්ධ වුණොත් එවැනි මිනිහක් හොදන්න නැතුව වල්ලන්නේ කියලා කියනවා සුද්ධයි කියලා. මොකද සුද්ධ යුද්ධයට යා උරදීලා තියෙන නිසා. හැබැයි බැරි වෙලාවක්වත් මැරුවේ තවත් ඇදහිලිවන්තයෙක් නම් සියලු මානව ප්‍රජාව මැරපොතාට දෙවියන් වහන්සේ සදාකාලික අපායට තීන්දුව කරනවා. ඒ නිසා මිනිස්යා තව මිනිසෙක් මැරුවොත් ඒ මිනිස්යාගේ කර්මය අපි කර්ම පැත්තේ නෙවෙයි ලැබෙන ආනිසංස විපාක බැලුවොත් මරණයට භාජනය වෙච්ච මිනිස්යා දේවභක්තිකයෙක් නම් සදාකාලික අපායයි. මරණයට භාජනය වෙච්ච එක්කනා දෙයන්න විරුද්ධ කෙනෙක් නම් සටනකදී මැරුවා නම් ඒ මරපු කෙනා දෙවියන් ආසික දකුණු පැත්තට කෙලින්ම යනවා සදාකාලික ස්වර්ගයට යනවා. ඕන වගේ ආකල්පයක් තියෙන ඇත්තෝ සතුන් මරනකොට ඒව පිළිබඳව අපි ඉතාමත්ම මෛත්‍රියෙන් කරුණාවෙන් අනුකම්පාවෙන් තේරුම් අරගන්න ඕනේ මොකද කරන්නේ යත්තන් කියලා දීලා තියෙන ඔහම තමයි ඒ විතරක් නෙමෙයි මෙවැනි බණක් අහන්නත් එපයි කියලා තියෙනවා ඒක ඒ යත්තන්ගේ ආගමේ මාරාන්තික පැත්තේ සාතනික පැත්තේ බණ මෙව ඇහුවොත් ඔය කට්ටියගේ තියෙන මත මතාන්තර වෙනස් වෙනවා ඒ නිසා අහන්න එපා ඇහුවොත් ඒ දෙවියන් ආශි අපායට යොමු කරනවා කියලා ඉතින් ඒ වෙනි කෙනෙක් ගැන අපි මොකටද කතා කරන්නේ එයාට අනේ මේ සදාචාරයක් තියෙන්නේ පොතේ වෙන්නපු සදාචාරය. වෙන විදිහට කියනවා නම් ඒ සර බලධාරීන් වහන්සේගේ සදාචාරය. ඒ නිසා ගස් ගල් වලට වගේ සතෙකුට කමක් නැහැ. සතෙකුට වගේ ඉස්ත්‍රියාවට කමක් නැහැ. ඉස්ත්‍රියාවට වගේම අබෞද්ධ මේ භක්තිවන්ත නැති කෙනෙකුට කමක් නැහැ කියන මට්ටමට පොඩ පොඩ පොඩ පොඩ ඕක ගිහිල්ලා තියෙන. හැබැයි භක්තිවන්තෙක් මරන්න එපා. භක්තිවන්තෙක් මරුවොත් මානව ප්‍රජාව මරු තලමට දෙවෙනාසේ දඩුවම් කරනවා. කොයිට වැඩිය වෙනසක් නෑ අපට කියලා දීලා තියෙන්නේ. අපට කියලා දීලා තියෙන කුරාකුම් වාට පවා සමාන අයිතිවාසිකමක් තියෙනවා. ඒ වගේම ආත්මයක් තියෙනවා. ඒ නිසා ඒ සතා මැරුවේ යම් ආකාරයකටද උඹට ඒ ටික අපව වෙනවා. ඒ තරමටම මේ අපේ මේ ශ්‍රී සම්බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්ලා දීලා තියෙන එකේ ලොකු වගකීමක් තියෙනවා ලොකු සංවේදීකමක් තියෙනවා සත්‍යයට ලොකු ආරාධනාවක් තියෙන දුක්ඛ සත්‍ය තේරුම් ගන්න. ඒ නිසාම ඒ හොඳ නරක පැත්ත නැත්තම් ආගමෙන් පෙන්නන අර කමාන්ඩ්මන්ට්ස් එහෙම නැත්තම් දෙවියන් වහන්සේ කරන විධාන නැත්තම් අපේ කියන සිල්පද වගේ ඒවා ඉක්මවලා ගියේ එකක් තරුවචනන්සේ අපට පෙන්වන අර ගිතාම ගැඹුරු විපස්සනා දකින්න ඉස්සෙල මෛත්‍රියෙන් කරුණාවෙන් සතේ දිහා බලන හැටි. සියලෝම සත්තු තර්ජනයට බයයි. දඬුවමට බයයි. මරණයට බයයි. ඒ නිසා තමනු සතෙක් බව සලකලා අන්සතුන් කොහොමද මරණයේදී දඬුවමේදී තර්ජනයේදී කටයුතු කරන්න බය වෙන්නේ ඒ නිසා තමන් ආත්මෙව තමන්ගේ ආත්මේ ඒ ආත්මයට සමාන කරගෙන අනේ එපා තව කෙනෙක් බය කරන්න අනේ එපා තව කෙනෙක් මරන්න අනේ කපා අනේ කෙනෙක් ඝාතනය කරන්න කියලා ඒ ඒ අර මැරෙන සතයි මරණ සතයි දෙන්න අතරමැද සංසන්දනයකට මේ මානව හිතවාදීව නැත්නම් සත්ත්ව හිතවාදීව මෛත්‍රියෙන් පෙන්ලා දීලා තියෙනවා. අනික් කෙනාගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න. ඒක සම්බන්ධයෙන් බලනකොට අපි සිල්ලතුන් වශයෙන් හෝ භික්ෂුන් වහන්සේලා හෝ සාමණේර ස්වාමීන් වහන්සේලා වශයෙන් හෝ එන කවුරු වශයෙන් බැලුවත් අපි අඩු ගානේ අපේ හැම කැලලල එනවටවත් කැමති නෑ මොකක් හරි හැප්පිලා වැදිලා තුවාල වෙලා මොන මේ විකෘතියක්වත් එනවට කැමති නෑ එම්බිරිතාවක් ඇස්සක් පිස්සක් වෙනවට කැමතිත් නැහැ. ඒ මොකද බැරි වෙලාවත් මේ කැක්කුම පිපුරුවෙන් ගිල මැරුණොත් ඔක්කොම ඉවරයි. නිසා කැස්සකින් පිස්සටත් බයයි. හමතුවාල වෙනවටත් බයයි. ඒ නිසා කවුරු හරි ළඟින් යනකොටත් බයයි. ලෙඩ තියෙන පැත්තකට යන්නත් බයයි. ඒ අපි අපේ ආත්මය ගැන හැඟීමක් ඇති නිසා වේදනාව ගැන දැනෙන නිසා අපි හලකන හැටි. එහෙමනම් අපි හිතා ගන්න උන අඩුම ගානේ ඉතින් අපිත් එක්ක එකට භාවනා කරන සෑම කෙනෙක්ම තමන්ගේ ආත්මය දිහා, කය දිහා බලන්න ඕන ওই තාලෙට තමයි. අනේ නිසා අපි එකත් එක්ක ඇඟේ හැප්පෙන එක හොඳ නෑ. ඒගොල්ලන්ගේ රුචි මාර්චකම් වල හැප්පෙන එක හොඳ නෑ. මොකද ඒකෙන් හිතෙනවාමයි. ආයෙක දෙකක් නෑ. මොකද තමන් වගේමයි. ඒ වගේම තමයි ජීවිතේ දායකයෝ මේ අපිට කොහොම සලකලා කටයුතු කරාට අනිත් ඒ අත්තු තමන්ගේ ශරීරය දිහා තමන්ගේ ආත්මය දිහා සලකන්නේ ඔහොමයි මේ අපිත් එක්ක උදේ හැන්දෑ නගන බල්ලු රිලා ඌරෝ සත්තු ඒත් එහෙමමයි. අපිට පේනුනත් නොපේනුනත් යනකොට පායට පෑගෙන කුඹි ඒත් එහෙමමයි. එහෙව් එකේ අපි පුළුවන්කම තිබිච්ච නිසා එහෙම නැත්නම් ඒ සතාට උපක්‍රම නැති නිසා නැත්නම් අපිට සතාගේ අංග මස් ඇට මස් ලේ නහර අවශ්‍ය නිසා අපි සතාට කිසිම දෙයක් කරන්න ඉඩක් නොතබා එයාගේ හැඟීම් ප්‍රකාශ කරන්න ඉඩ නොතබා දනුපන්දේ ගහලා මරලා දැම්මොත් අපිට සිද්ධ වෙන කවදා හරි අන්නේ වගේ කිසිම නඩුවකින් තොරව අසාධාරණව ආධාර්මිකව මරණයකටපත් වෙන්න. අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඉච්චරයි. වෙන මොනවාක්වත් නැහැ. ඒකට කැමති නැහැ. ඒක සූදානම් නම් ඒ පුද්ගලයාට අපායත් එකයි, මනුස්ස ලෝකෙත් එකයි, දිව්‍ය ලෝකෙත් එකයි, එයාට සදාචාරය එච්චරයි. හැබැයි ඒ මරණයටපත් කිරීම හෝ දඬුවම් කිරීම බුදුහාමුදුර කරන දෙයක්වත් වෙන එකක් නෙවෙයි. ඒක තමයි කර්මේ සහ කර්මඵලයේ හැටි. ආනේ නිසා පුළුවන් තරම් මතක් කරලා දෙන්නේ මෙවුවා තේරුම් අරගෙන අන්සතුන් කොහොමද මේ තමන්ගේ ආත්මය කෙරේ සංවේදීකම දක්වන්නේ ඒක තමන්ගේකට සමාන කරලා පරතත්තාණං හිතානුභාවන ලක්ෂණා මෙත්තා කියන විදිහට අන්සතුන් කෙරේ හිත අනුකම්පාව දක්වන ස්වරූපේ මේ මෛත්‍රිය පතුරවන. ඒකේ සදාචාරයට ඉක්මෝල ගියා වූ වැඩි ගතියක්. ආනේ වැඩි ගතිය Hindu ආගමේ සහ බුද්ධ ආගමේ කියන ආගම් දෙකෙන් පතරලා තියෙනවා. දෙකේම දක්වලා තියෙනවා. ඊගාව එක තමයි අපිට සලකා බලන්න වෙන්නේ මේ විපස්සනාවෙන් කොහොමද අපි මේ සත්ව ඝාතනයක් නැත්නම් මේ වැරදි කර්මාන්තයක් හොරකම් කිරීමක් එහෙම නැත්නම් කාම මිත්‍යාචාරයක් දකින්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ විවිධ පැති වලින් පෙන්ලා දීලා තියෙනවා. ඇත්තටම කියනොත් සතිපට්ඨාන සූත්‍රයේ මෙතෙන්ට එනකොට මේ ප්‍රශ්නේ දිහා බලන්න කියන්නේ ආර්යයන් වහන්සේ නමක් විදියට. සෝවාන් මාර්ග පලස්තේ කොහොමද සත්ව ඝාතනය දිහා බලන්නේ? සෝවාන් මාර්ග පලස්ත පුද්ගලයෙක් අන්සතු වස්තුවක් සම්බන්ධව කොහොමද කටයුතු කරන්නේ? සෝවාන් මාර්ග පලස්තේ කොහොමද කාම විත්‍යාචාරය කාම වස්තු හසුරවා ගැනීමක් කෙරේ හසුරෙන්නේ කියන කාරණා දිහා බලනකොට මුග වෙලාවට අපිට තේරෙන කරන්න බෑ අපිට වැඩක් නෑ මොකද ඒක සෝවාන් නැත්තන තියෙන කියලා. විශේෂයෙන්ම දැන් මේ සම්මා කම්මන්ත කියන එකට පස්සේ එන්නේ සම්මා ආජීව කියලා. ඒකදී සරුවචනාංශය අර වගේම ප්‍රශ්නයක් අහනවා කතමෝච බික්කවේ සම්මා ආජීවෝ ඉද බික්කවේ අරිය ශාවකෝ මිච්ඡා ජීවං පටිවිරතෝ හෝති සම්මා ජීව සමාපාන. ආර්ය ශාවකයා මිත්‍යා කර්මාන්ත මිත්‍යා ආජීවයේ ජීවන රටාව අතහැරලා සම්‍යක් වූ ආජීවයටපත් වෙනවා කියන්නේ. ඒකට කෙලින්ම පාවිච්චි කරන්නේ මේ ජීවන රටාව පිළිබඳව ආර්යයන් වහන්සේනමක් බලන හැටි. ඒ වගේම තමයි මේ විපස්සනා වෙනුත් ඒ සත්ව සත්ව ඝාතනයේ හොරකම් කිරීම ඒ වගේම කාමීත්‍යාචාරය පිළිබඳව නැත්නම් අපි කියනවනේ සාමාන්‍ය සිල්පද සම්බන්ධව විපස්සනාවෙන් බලන. විපස්සනාවෙන් බලනකොට ඒක කවදාකවත් මේ අද පටන් ගත්ත වැඩක් වෙන්න බෑ. බොහොම කාලයක් අර කියන විදිහට සීලේ විදිහට සදාචාර සම්පන්න වෙලා තමත වශයෙන් මෛත්‍රී කරුණා ගුණ වඩලා ඒ දිගට ආව සාරයක් දිගේ ඕජාවක් දිගේ කටයුතු කරන කෙනෙකුට මේ සීලය සාමාන්‍ය දානයකටයි සමාන කරලා පෙන්නනවා. සාමාන්‍ය ගිහියත්තු කියලා අපි හිතන කොටාසේ ගමු. ඒ අතන අපි සාසනය හඳුල්ලා දෙන්නේ කොහොමද? දාන, සීල, භාවනා. යම් කිසි කෙනෙක් පූර්ණ කාලීන භාවනා කරනවා නම් එහෙම නැත්නම් ගීගේ නික්මුණා නම් ඒ අත්තන්ට සාතේ හඳුලා දෙන්නේ කොහොමද? සීල සමාධි ප්‍රඥා. අගාරිකයන්ට දාන සීල භාවනා. අනගාරිකයන්ට සීල සමාධි ප්‍රඥා. මෙන්න මේ අනගාරික කෙනෙක් යම් කිසි දවසක සෝවාන් වුණා නම් ඒ අත්තට සීලය හඳුන්ලා දෙන්නේ දානයක් විදියට. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා ආර්යස විනයේ අග්ග දානං මහා දානං යදිදං පාණාති පාතා පටිවිදතු සතෙක් මැරීමට අවස්ථාවක් හම් වෙලා ඒකෙන් Tamanට වාසියක් තියෙනවා මේ සතාගේ මස් ටික හම් වෙනවා අඟ හම් වෙනවා නැත්නම් පීගුදු තෙල් හම් වෙන මොනම හරි ලාභ ගොඩක් තියෙනවා නමුත් ඒ පුද්ගලයාගේ තියෙන මේ දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධය නිසා හෝ මෙත්තා කරුණා කියන බ්‍රහ්ම විහාර ධර්ම නිසා හෝ හොඳ නරක ධර්ම වශයෙන් සලකලා හෝ ඒ පුද්ගලයා සතා මරන්න කලින් <clears throat> කල්පනා කරනවා මේක මං වගේ කෙනෙකුට ගැළපෙන්නේ. තාම සතා මරලා නැහැ. මරණ තරම් ආවේගයක් වෙලත් නැහැ. නමුත් මේ යන පාර පේනවා. එතෙන්දි කල්පනා කරනවා මට පුළුවන් මේ සතාට ආබේ දාන්න දෙන්න. මොකද පූර්ණ තීන්දුව මගේ අතේ තියෙන්නේ, කඩුවත් අතේ තියෙන්නේ, සතත් හිර වෙලයි තියෙන්නේ. කපනවනම් කපන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයාට හොඳ නරක දෙකෙන් දෙසරයක් කල්පනා කරනවා. මෙත්ත කරුණ මුදිතා පැත්තෙන් දෙසරයක් කල්පනා කරනවා. ඒ වගේම විපස්සනායෙන් කල්පනා කරනවා මෙවැනි අබේදානයක් අපිට ජීවිතේකදී දෙන්න ලැබෙන්නේ නැහැ. මෙවැනි අබේදානයක් දුන්නොත් මට බය නැතුව ජීවත් වෙන්න පුළුවන් ආනිසංශයක් ලැබෙනවා. තිරසනයි මිනිසයා අතර තියෙන ප්‍රධානම වෙනස තමයි ප්‍රතිපත්ති පුරුණ මනසට බය නැතුව ජීවත් වෙන්න පුළුවන් තිරසනාට ප්‍රතිපත්තිත් නැහැ බය නැතුව කියන ජීවිතයකුත් නැහැ. ඒ වගේම තමයි මනසට ප්‍රතිපත්ති නැත්නම් ਉਹ තිරසනෙක් බය තමයි ජීවත් වෙන්නේ. ආන්න ඔය බය සම්බන්ධ තිරසන් මිනිස්යන් වෙන් කරන ප්‍රධාන රේඛාවට ප්‍රධානම ශක්තිය සැපෙන්නේ અભේදානයි. ඒ නිසා මට දැන් અભේදානි දෙන්න අවස්ථාවක් තියෙන ඉතාම සන්තෝෂයෙන් අර තමන් වෙනුවෙන් මැරෙන්න තිබුණු සතා නැත්නම් තමන් අතින් මැරෙන්න තිබුණු සතා තමන්ගේ විධාණයෙන් මැරෙන්න තිබුණු සතා නැත්නම් මේ මැරිච්ච සතාගෙන් ජීවත් වෙන්න තිබුණු ජීවන රටාවම තිබුණු කෙනා ඒ සතට අබේ දානවා. එතකොට මේ පුද්ගලයාට බය හතරක් තොර වෙනවා. සීලවන්තයාට අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියලා බය හතරකින් තොරයි. හොරෙන් හෝ කමන්නේ නැහැ, පිළිපිට හෝ කමන්නේ නැහැ, සිල් කඩන කෙනාට කරුවලට බයයි, තනි වෙනකොට බයයි, හිත ගැහින්න ගන්න. ඒකට කියනවා තමන්ට තමන් දෙස් දෙන ගතිය කියලා. අනේ මං කරගත් අපරාධයක් කියලා, අනේ මං වගේ කාලකන්ණිය කියලා තනි වෙනකොට කරුවල වෙනකොට බය ගතියක් ඇති වෙනවා. අන්න ඒකට කියනවා අත්ත අනුවාද බය කියලා. මේක තමයි මේ <coughs> බටහිර පැත්තෙන් කියනකොට සම්පූර්ණ මානසික රෝග වලට හේතු වෙන අසහනයට ප්‍රධානම හේතුව. මේක තරුණකමෙන්වත් වස්තුවෙන්වත් ලස්සනෙන්වත් බූදලෙන්වත් වංශෙන්වත් ජාතියෙන්වත් මොකකින්වත් මකන්න බෑ. Taman කරපු අකුසල කර්ම ප්‍රදේශයේ හැටියට අඳුරට තනිකමට බයක් ඇති වෙනවා, කොම් වෙච්ච ගතියක් ඇති වෙනවා. ඉතින් ඊට පස්සේ දිගටම අසහනයකින් මනස වැටෙනවා. ආනේ අසහනයකින් තොරව ජීවත් වෙන්න නම් ඒ පුද්ගලයා මේ අනුන්ට බය නොදීමේ නැත්නම් අබේදීමේ පුරුද්ද බොහෝ කල් පුරුදු කරපු කෙනාට මොන්නම තාලකින්වත් කවුරු මොනවා කියවක්වත් බයක් තතිගන්මක් සැලීමක් එන්නේ නැහැ. ඒ පුද්ගලට ඇත්තටම තනි වෙනකොට තනියකට හරිම සන්තෝෂයක් ඇති වෙනවා මට නිදි නිින්ද භාවනා කරන්න පුළුවන්. මට විවේකයේ තියෙනවා කියලා ඒ පුද්ගලට තනිකම සහ විවේකය නිස්සද්ද භාවයේ ලොකුම ලොකු ලාභ ජීවිතේ. අපරාධ කාර්යයට දෙන තියෙන ලොකුම දඬුවම තමයි කරුවල කාමරයක දාලා වහන එක. එතකොට ඒ පුද්ගලයා මරණ දඬුවම දෙන්න ඉස්සලා මැරලා යනවා. අපරාධකාරින්ද මේ අත්තානුවාද බය නිසා. ඒ විතරක් නෙවෙයි. අපි ඕක කොහොම හරි කරමු. මත්පැන් පානය කරලා හෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හෝ කාම මිත්‍යාචාරයෙන් හෝ එහෙම නැත්නම් බොරු ආගමික ශ්‍රද්ධාවෙන් ආගම් බදාගෙන කටයුතු කිරීම අර කාල් මාක්ස් තුමා කිව්වාගේ ආගම අභින් කරගෙන හෝ මේක වහගෙන ඉන්න ඇතු හරියට ඉන්නේ. එහෙම කරුවා ටික දවසක් යනකොට බාහිරේ මේක දැනගන්නවා අනුන් දොස් කියන්න පටන් ගන්නවා. ඔය ආගමනුකූල ඕගොල්ලෝ කත කරාට ඔය බීලා දවස ගත කරාට ඔයා කරන හරියක් කරන්න මේ වගේ වැඩ තමයි කියලා බොහෝ දෙනාගේ පරානුවාද බයවට ලක් වෙනවා මේ සත්ව ඝාතන වගේ දේවල් කරලා. ඉතින් ඒ නිසා ඒ පුද්ගලයා කොම් වෙන්න පටන් ගන්නවා. අතපල්ලේ වැටිච්ච පිටසක් බාර කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ පරානුවාද බය නැති කරගන්න කරන චපලකම් ඒ වාගේම මවාපෑම් කොච්චර දවද ලෝකේ සිල්ලුතුන්යි කියන්නේ නැත්තන්ගේ මේ විකාර බොහොම වැඩි ඒත් පෙන්වන්න හදනවා නෑ නෑ මම බොහොම සදාචාර සම්පන්න බලන්න මම ඇවිදිනකොට කොච්චර ලස්සනද මම කොච්චර කතා කරනකොට මම කොච්චර ලස්සනද මෙහෙමයි මෙහෙමයි කියලා මේ පෙන්වන්න හදන්නේ මේ අර ඇතුලේ තියෙන යම් කිසි Taman දන්න හොඳටම වැරදි ටිකක් ඒ වැරදි ටික මවා පාන්න හදනවා. නමුත් ඔය කොච්චර කෙඩවකත් ඔකට ආගමක් ඕනේ නැහැ. කාටවත් තේරෙනවා මෙයා කරන්නේ රඟපෑමක් කියලා. මං කියන්නේ පොඩි දරුවටත් තේරෙනවා. ඔය බුද්ධ අහංකාරය කරන රඟපෑම බුද්ධ අහංකාරයට විතරක් නෙවෙයි අහුවෙන්නේ අන්‍ය අහංකාරයටත් අහුවෙනවා. ආනි ඒකෙදි අපි තේරුම් ගන්න ඕනේ පරාණුවාද බය බාහිර හැදීමෙන් ඉන්දිය සංවරයෙන් ගන්න බෑ. කොහොමඩක්වත් ඒ පුද්ගලයාට වෙනවා. අත්තානුවාද බය පරානුවාද බය දෙකට වෙන්න පටන් අරගෙන ටික කල් යනකොට රටේ නීතිය ආණ්ඩුවේ තියෙන සිවිල් නීතියට අහු වෙලා පොලිසිය ඊළඟුවේ හිරේ වැටෙන්නත් වෙනවා. මේකට කියනවා දණ්ඩ බය කියලා රාජ බය කියලා. ඔය තුනෙන්වත් බේරෙන්න පුළුවන් ප්‍රෝඩාකාරයෝ ඉන්නවා. නමුත් ඒ පුද්ගලයා මරණ වේලාවේදී හිස පාලට කකුල් දෙක උඩට හෙළ පල්ලකට අදගෙන වැටෙනවා වාගේ අපායට මරණ මොහොත වෙනකොට පපු යත් දෙක ගහ ගන්නවා කෑ ගහනවා විකාර කරනවා මෙන්න මේ බය හතර නිසා තමයි මේ මනුස්සයාට මෙච්චරම දැනුම අවශ්‍ය වෙලා තියෙන්නේ. මෙච්චරම ආරක්ෂක ක්‍රම අවශ්‍ය වෙලා තියෙන්නේ. මෙච්චරම කොටු තාප ප්‍රාකාර අවශ්‍ය වෙලා තියෙන්නේ. හතර මහා සේනාව අවශ්‍ය වෙලා තියෙන්නේ. මෙන්න මේ බයෙන් තේන්තර රජ්ජුරෝ විතර බය කෙනෙක් ලෝකෙම නැහැ. සිව් රංග සෙනගේ හිටියත් මදි. නමුත් මේ කලේ තනියම භාවනා කරන හාමුදුරු කෙනෙකුට ඕ තනියම ඉන්න කෙනෙකුට කිසිම බයක් නැත්තේ නෑ මොකද ඒ පුද්ගලයාට තියෙනවා මේ සතුන් නොවැරීම, හොරකම් නොකිරීම ආදී અભය දාණයෙන් ලැබෙන ආනිසංස කවම කවදාකවත් මැනලා කියලා පෙන්වන්න බෑ. මෙන්න මේක දකින්න නම් අර සදාචාර ආදාහ සික්මෝල යන සාන්දෘෂ්ටිකව ප්‍රශ්න දිහා බලන ගතියක් හිතේ ඇති කරගන්න. ඒ වගේම කරුණා මෛත්‍රී ආදී දේවල් ඉක්මෝලා කිය ඍජු සම්බන්ධයක් තියෙනවා සතුන් මැරීම සහ නොමැරීම අතර මොකද මම සතෙක් නිසා. ඒ නිසා මේ අග්‍ර දානීය මහා දානී සතු නොමරා සිටීමෙන් සතෙක් මරන්න අවස්ථාව ලැබිලා නොමරා සිටීමෙන් හොරකම් කරන්න අවස්ථාවක් ලැබිලා සොරකම් නොකර සිටීමෙන් කාමීත්‍යාචාරයට අවස්ථාවක් ලැබිලා කාමීත්‍යාචාරය නොකර සිටීමෙන් අපි කරගන්න පින ඔය මොනම දානයක් දීලවත් කවම දාකව සම කරන්න බෑයි කියලා කියනවා මේක අපමෙයයි අප්පමානයි කියලා කියනවා මහා සාගරේ වතුර පොල් කට්ටකින් බැරල් එකකින් මැල්ලා ඉවර කරන්න බැරුව වගේ අබේදානයක සිහිපත්තක් අපිට තියෙනවා මතකයක් තියෙනවා නම් මෙන්න මේ වගේ අවස්ථාවක මම සතෙක් වරන්ට අවස්ථාව ලැබිලා පූර්ණ මගේ නිෂේධ බලය පාවිච්චි කළා මම නොවරා සිටියා කියලා පුතුමාකාර දාන ශක්තියක් ඇති වෙනවා මෙන්න මේවා 2 3 4 5 වෙනකොට ඒ පුද්ගලයා තුල ඇතිවෙනා වූ අර અભීතකම කොච්චරද කියලා කියනවනම් රාජ මණ්ඩලයකට ගියත් නොපැකිල ධනිස් පොල් කටුවකට නොවැදී ඌරකට වේලෙන්නේ නැතුව යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ශ්‍රමණ මණ්ඩලයකට ගියත්, පඬිත මණ්ඩලයකට ගියත්, සිල්ලුතුම් පිරිසකට ගියත්, රාජ්‍ය රෝගාට ගියත් කිසි පැකිලීමක් නැතුව යන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්නවා. මේක ආගමක් නෙවෙයි. අර කියන විදිහ හොඳ නරක දෙකක්වත්, මෛත්‍රී කරුණාවක්වත් නෙවෙයි. තමන් හොඳටම දැනගෙන සත්‍යක් මරන්න අවස්ථාව ආව නුඹ රසිකියා. හැබැයි මේ සතුන් මරලා මස් කාලා භෝජන සංග්‍රහ පවත්වමින් ඉන්න ඇත්තන්ට මේ පුද්ගලයා නෝන්ජලෙක් වගේ පේන්න ඉඩ තියෙනවා. මොකටද ඕම නම් ඉතින් සතෙක් මරන්න එක මාසක් මාසයක් කන්නේ නැත්තම් මොනවාක්වත් හැරබීමක් බොන්නේත් නැත්තම් කාමීච්ඡාචාර කරන්නේ නැත්තම් මොකටද ජීවත් වෙලා කියන හිතන જાතිකුත් ඉන්නවා ලෝකේ. අභාග්‍යයකට වගේ ওই රාජධානි වල දිනු රටවල් වල හුඟ දෙනෙක් එතන ඉන්නේ. ඒ නිසා ගමෙන් යන අර සිල්වතා ගුණවතා නිකම්ම නිකං කොන් වෙනවා අර ගම්මානෙන් කොකෙක් ඇවිත් කොළඹට තටුමානා කෙකී කරපු අවමානයට ගියා හරි ගම්මානෙට කිව්වා වගේ කොළඹ පැත්තට ගියාට පස්සේ පුදුමාකාර ලැජ්ජාවක් ඇති වෙනවා. මේ ඉන්න සමාජයත් එක්ක බලනකොට මේ සිල්වතා ගුණවතා නෝන්ජලෙක් වෙලා. නමුත් ඒ පුද්ගලයා කවදාකවත් ඔය බාලයන් අතරට යනකොට ඒ වගේ නොගැලපෙන තැනක් දැක්කට සිල්ලුතුන් ළඟට යනකොට ගුණවතුන් ළඟට යනකොට ශ්‍රමණ මණ්ඩල රාජ මණ්ඩල වලට නොපැකිල යනවා. මෙන්න මේක දැක ගන්න පුළුවන්කම බුදුරජාණන් වහන්සේ බොහෝම අගය කරලා තියෙනවා. මේ අබේදානය කියන එක ආර්යයන් වහන්සේලාගේ මහා දානයක්. ආනේ දානෙ දෙන්න අපට ඕන තරම් අවස්ථාව දවස පුරා ලැබෙනවා. නමුත් ඒ වුණාට මීත්‍රිකට දන් දෙන්න, සෝමාවතියට දන් දෙන්න, රුවන්වැලි සෑයට දන් දෙන්න තමයි බොහොම කැමති නම්. ඉතින් ඒ අත්තන්ට වෙන්නේ මේ මීත්‍රිකට වෙලා ඉඳලා භාවනා කරනවා කියන එක මහා ආත්මාර්ථකාමී වැඩක්. තනියම නිවන් දකින්න හදනවා. ඌව හොඳද කියලා දොසුත් කියනවා. මෙන්න මේක තමයි සිල්වතාවට කාගෙන ඉන්න බැරි දෙය. මුඟ දිනෙක අහුවෙන්නේ ඔන්න ඔය බොහෝ දෙනා කියන කතාවල් වලට ඒ පදේ හැටියට නටන්න හදනවා. මස් මාළු කෑම සම්බන්ධව, බෝධි පූජා සම්බන්ධව, දාන සම්බන්ධව, සීල සම්බන්ධව හයියෙන් කතා කරනවා. ගෝසාව තියෙනවනේ. නමුත් මේ වැරදි ජීවන රටාවෙන් වෙන් වෙලා වැරදි ජීවන රටාව කියනවත් වැඩි මේක හොඳම කියන තැන වැරදි කර්මාන්තයෙන් වෙන් වෙලා නිකන් ඉන්නකොට සිද්ධ වෙන සීලේ විපස්සනා ඥානයකට අර කවදාකවත් තේරෙන්නේ නැහැ. ඒක නා විපස්සනා ඥාන වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න අවසානයේ සුම්මයිලි තමයි. නිකන් ඉන්න. නිකන් ඉන්නකොට වැඩෙන්න තියෙන සේරම කුසල් වැඩෙනවා. මොනව කරත් ඒක අකුසලයක් නම් තියෙනවා. ඒක නිසා අන්තිමට වෙනකොට ඒ බුදු පිළිමේ තිබ්බා වගේ එකතන නතර වෙන්න වෙනවා. අඟුලිමාලටත් හරුවත් යනවා කිව්වේ අඟුලිමාල මම නතර වුණා පුළුවන් නම් නතර වෙන්න කියලා. ඒක නිසා එක පැයක් අපි ඇඟ හොල්ලන්න උතෝ භාවනා කරනවායි කියලා කියන්නේ අපි කල්පනා කරගන්න ඕනේ ඔය කියන තාලෙට අපි මේ වැරදි කර්මාන්තයේ කියන සිල්පදයේ දිගේ විතරක් බැලුවොත් හොඳ නරක මට්ටමක් සලකලා කරන වැඩක් නෙවෙයි මේ. කරුණා මෛත්‍රිය සලකලා කරන වැඩක් නෙවෙයි මේක. මේක විපස්සනාවෙන්ම දැකගෙන අපේ ඇඟ හෙල්ලෙන හැම චිත්තක්ෂණයකම පුදුමාකාර විදියට කාය සංස්කාර ඇති වෙනවා. ඒ කාය සංස්කාර සම්පූර්ණයෙන්ම නතර කරන තැන තමයි විසංඛාර භාවයට පත් වෙනකොට තමයි අපි සමාජයක් ඇති වෙලා හිත එකතෙන් වෙනකොට, හයත් එකතෙන් වෙනකොට අන්න අපිට කියකි සබ්බ පාපස්සා කරනං සිල්පද වශයෙන් පීතිකම කෙලෙස් කැඩෙන්නේ නැහැ. සමාධියකට හිත ගියා නම් පරිඋත් ทาน කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ අනුසය වශයෙන් උත් එන්න ඉඩක් නැහැ. Taman දන දන දැක දැක මේ භාවනාදී කටයුතු හොඳයි කියලා ඒකේ ගත කරනවා. නමුත් කොච්චර අමාරුද කියලා බලන්න මේ දන් දෙන පිරිසක හෝ එහෙම නැත්නම් වෙන සමාජ සේවා කටයුතු කරන පිරිසක් මැදට ගිහිල්ලා මෙහෙම ධර්මයක් දේශනා කළොත් තමගේ තුන්දොර රැකගෙන නිශ්චල වීමෙන් ওই දානයකට වඩා ওই සමාජ සේවාවකට වඩා විශේෂයෙන්ම අභ්‍යන්තරගත සතිපට්ඨානෙ වැඩෙනවා ත්‍රිවිධ ශික්ෂා වැඩෙනවා කියලා කිව්වොත් කී දෙනෙක් කැමති වෙයි ඔක්කොටම ඕන වෙලා තියෙන මේ ජනප්‍රිය ආගමයි අන්ධහැරේ කියාපෑම මේකම කෙලෙසයක් නේ මේකම කෙලෙසයක් ඒ නිසා ඒ විදිහට කර්මාන්ත විශේෂයි සම්මා කම්මන්ත කියන විශේෂයි ක්‍රියා අඩු කරන්න අඩු කරන්න අපි කුතුමාකාර මේ නූපන් අකුසල ධර්ම රාශියක් අපහාර තැනකට යනවා. උපන් අකුසලොත් අඩු වෙනවා. නූපන් කුසල් උපදින්න පටන් ගන්නවා. උපන් කෙලස් වැඩෙන්න පටන් අරගන්නවා. ආ නිවැරදි ධර්මයකට යන්න නම් එකම දෘෂ්ටි කෝණය අවශ්‍ය කරලා තියෙන විපස්සනා දැනගන්න ඕනේ. ඉතින් මේක බොහොම මේ ගැඹුරු ආරාධනාවක්. තමනුත් නිතරම මේ ආරාධනාව ඉස්සරහින් තියාගන්න ඕනේ. ඒ වගේ මෙවැනි ආරාධනාවකට පණ දීලා, උර දීලා, ලාය දීලා කතා කරපු ਸਰවඥාන්සේගේ ධර්ම දේශනාංශරම ඉදිරිපත් කර ගන්න ඕනේ. බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාගේ වැඩපිළිවෙල දිහා බලන්න ඕනේ. බලනකොට බලනකොට බලනකොට තාම දුෂ්කරයි. ඒ මොකද අපිට අනිකුත් හැම විශේෂකින්ම උගන්ලා තියෙන්නේ මේකේ සම්පූර්ණ ආත්පස වෙනස් පැත්තක්. කරුණාටුවේ ගැන කියන්නේ. ඉතින් ඒ නිසා උගත්කම වැඩි කෙනාට මේ ධර්මය පිළිගන්න බොහොම අමාරුයි. ඒ වගේම මම හරි මම ඉන්නේ හොඳ තැනක කියලා යම් කෙනෙක් හිතන බොහොම අමාරුයි. නමුත් අපිට තේරුම් අරගන්න වෙනවා කවදා හෝ මේ කර්මාන්තයේ හොඳ නරක දෙක කියලා කියන්නේ ඔය සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුත් එක්ක එහෙම නැත්නම් වෙන ආගම් වල තියෙන හොඳ නරක ගැනක් ඒව නෙමෙයි මෙතන කතා කරන්නේ. වඩා කෙරුවට පස්සේ හොඳ නරක කතා කරන්න දෙයක් නැහැ. කොයි එකක් හොඳයි කොයි එකක් නරකයි. අපිට පුළුවන් වෙනවනම් මේට වඩා අඩු මේට වඩා අඩු හිත සැලෙන මේට වඩා අඩු කය සැලෙන වැඩක් මාර්ගයෙන් බොහෝ හිත සැලෙන බොහෝ කය සැලෙන වැඩක් අයින් කරගන්න ඒක කුසලයක් ඒක දක්ෂකමක් අන්තිමට ඒක ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මොකද නතර වෙන්නේ මේ කාය වාහක් මන කියන සංස්කාර ධර්ම සියල්ලම සංසිද්ධ වෙනවා මේක මං හිතනවා අද සිල් ගන්න ආපු ඇත්තන්ට බරපතල වැඩි ඇති නමුත් අපි මෙතෙක්කල් පවත්වාගෙන ආපු ඒ සතිපට්ඨාන ධර්ම දේශනාවේ අපි මෙන්න මේ වගේ තැනකට ළඟා වෙන්න තමයි මේ සතිපට්ඨානේ පිහිටක් කරගත්තේ. ඒක නිසා අපි කල්පනා කරගන්න ඕනේ කොහොමද මේ කියන බොහෝ වැඩ සහිත වෙන විදිහකට නම් බොහෝ කෙලෙස් සහිත බොහෝ කැළඹිලි සහිත තැනක ඉඳලා කය වචනය හිත නතර කරගන්න. ඒකදී ඒක තැනක සර්වචනාංශිකේ සූත්‍රයක් සඳහන් වෙනවා. සති සම්පජාඤ්ඤම් භික්කවේ සති සම්පජාඤ්ඤ විපන්නස්ස පිරත්තස්ස හතුූපනිසෝ හෝති හිරොත්තප්පං කිය. යම් කිසි කෙනෙකුගේ කලින් පුරුදු කරගන්න ලද සිහි කල්පනාව කියන දෙක සති සම්පජාඤ්ඤ දෙක නැත්තම් සති සම්පජාඤ්ඤයෙන් වෙන් වෙච්ච යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ සති සම්පජාඤ්ඤයෙන් වෙන් වෙච්ච කෙනාට අනිවාර්යයෙන්ම බයලජ්ජා දෙක නැති වෙනවා. නැත්නම් බයලජ්ජා දෙක ඇතිවීමට හේතු වෙන්නා වූ ප්‍රත්‍ය නැති වෙනවා. කලබලේ කරන සෑම කටයුත්තකදීම අපේ පවට බය, පවට ලැජ්ජාව කියන දෙක ඔබා ගන්නවා. විනාශ වෙනවා. ඒ නිසා සතියෙන් සම්පජාඤ්ඤයේ යුක්ත වෙන්න වෙන්න වෙන්න Taman මීගාවට කරන්න තියෙන වැඩේ නිසා ඇති වෙන්න පුළුවන්. ඇති කරගත යුතු දේව ධර්ම වශයෙන් සඳහන් කරන සුඛ ධම්ම වශයෙන් සඳහන් කරන මේ බයලජ්ජා දෙක පහළ වෙන්න ඉඩ තියෙනවා. වෙන විදිහකට කියනවා නම් බයලජ්ජා දෙක පහළ වෙන්නේ සති සම්පජඤ්ඤයෙන් ඇති කරලා දෙන විවේකයේ තුලයි ඉවසීම ධර්ම තුල. ඒක නිසා සතියෙන් සම්පජඤ්ඤයෙන් ගත කිරීම කෙනෙකුට පුළුවන් ඕනේ නම් ආගමක් කරගන්න. තව කෙනෙකුට පුළුවන් ඒක සාමාන්‍ය විෂයක් කරගන්න. ගණන් අදින්න කරන හදනවා, චිත්‍ර අඳිනවා ආදි වශයෙන් කරන දේ සිහියෙන් යුක්තව ගත කරනවා. සම්පජාඤ්ඤය කියලා කියන්නේ කරන්න ඉස්සලම කල්පනා කරනවා මේ දේ මට කැපද, මේ දේ මට ගැළපෙනවද, මම මේ දේ සිහියෙන් කරනවාද ආදි වශයෙන් පණින්න පෙර සිතා බැලීමේ කටයුත්ත තමයි මෙතනදී සම්පජාඤ්ඤ වශයෙන් සඳහන් කරන්නේ. ඒ නිසා යම්ම වෙලාවක කටයුත්තක් කිරීමට කලින් අපිට සති සම්පජඤ්ඤ දෙක යොදා ගන්න පුළුවන් වුණා නම් අපිට ඒ කටයුත්ත ලැජ්ජ බය සහිතව නිම කරන්න පුළුවන්. සතියේ සම්පජඤ්ඤේ යුක් නොයුක්තව සති සම්පජඤ්ඤ විමුත් විරත්තස්ස සති සම්පජඤ්ඤෙන් තොරව කටයුතු කරන සෑම වෙලාවකම අපි ළඟ ඒ කෝඩු ගති පහළ වෙනවා. බය ලැජ්ජ නැති ගති පහළ කරනවා. යම් කිසි කෙනෙකුට මේක ඇබ්බැහියක් කරන දේ තක්කමුක්කෙන් කඩිමුඩිය කරනවා සීයෙන් සතියෙන් සම්පජාඤ්ඤයෙන් වැඩිවීමක් නැත්තම් එන්නේ එන්නේ එන්නේ මේ මනුස්සයාට අර බයලජ්ජ නැතිකම පුරු දෙයක් බවටපත් වෙනවා. දෙයක් නැහැ කියන තැනටපත් වෙනවා. එහෙමපත් වුණාට පස්සේ සති සම්පජඤ්ඤං හිරත්තප්පං භික්කවේ විරත්තස්ස හතුූපනිසෝ හෝති ඉන්ද්‍රිය සංවරෝ. ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය සංවරය එන්ටෙන් ටෙන් ටෙන් සතිය නැති නිසා බයලජ්‍ය දෙක නැති වෙනවා බයලජ්‍ය නැති වීම නිසා ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. ඉන්දිය සංවරා විමුක්තස්ස අතුපනිචෝ හෝති සීල. ඉන්දිය සංවරයේ ඉක්මවා ගන්න බැරි කෙනාට සීලය රැකීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රත්‍ය නැතුව යනවා. ඒක නිසා සතිය ඉස්සරහින් කියලා පියවර දෙක තුනකට පස්සේ සීලයක් ඇති කරගන්න පුළුවන් ය කියලා එක චක්‍රයක් තියෙනවා. තව එකක් තියෙනවා සීලවන්තයාට ආනාපාන සති, බුද්ධානුස්සති, ඡාගානුස්සති ආදී සතිපට්ඨාන භාවනා කිරීමෙන් සතිය පිහිටවන්න පුළුවන් කියලා පැත්තකුත් තියෙන. ඒ නිසා සතිය නිසා සීලය ඇති වෙන තැනකුත් තියෙනවා. සීලය නිසා සතිය ඇති වෙන තැනකුත් තියෙනවා. එක පැත්තට කියන්න පුළුවන් සී කල්පනාව නිසා සීලය පහල කරගන්න පුළුවන් චක්‍රයක් තියෙනවා. ඒක ක්‍රමයක් තියෙනවා. ඒ වගේම සීලය නිසා සී කල්පනාව පහල කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා. මේක තවත් පැතිවල තමත් සූත්‍ර වල සඳහන් කරලා තියෙනවා සීකල්පනා කියන එක ඥාණයට ඥාණය නිසා සීලේ සීලේ නිසා ඥාණි සීල පරිදේ පරිශෝදෙන්තෝ පඤ්ඤාවෝ විපඤ්ඤා පරිශෝදෙන්තෝ සීලෝතේ සීලවතේ බික් සීලවතෝ බික්කවේ පඤ්ඤා පඤ්ඤාවතෝ බික්කවේ සීලා සීල පඤ්ඤාය භික්ඛවේ ලෝකස්ස අගමක්ඛායති මෙන්න මේ සීල ප්‍රඥා දෙක ලෝකේ ධර්ම වලින් උත්තරම ධර්ම දෙක කියලා ඔය මේ සෝණ දණ්ඩ සූත්‍රයේ දීර්ඝ සූත්‍රයේ හැමාරේ සර්වඥාන්සේ ඉතාමත් සෙල්ලක්කාර විදියට වාගේ නැවත නැවතත් නැවත නැවතත් කියනවා මෙන්න මේ සීලයයි මේ ප්‍රඥාවයි දෙක තියෙනවනම් ලෝකේ ලැබිය යුතු උතුම්ම දෙක ලැබුවයි කියලා. ඒ කියන්නේ ප්‍රඥාවන්තයාටමයි සීලය. සීලවන්තයාටමයි ප්‍රඥාව. මේකේ තාමත් අපි අර අහපු මූලික ප්‍රශ්නේ ඉතුරු වෙලා තියෙනවා. කොතනින්ද පටන් ගන්න කියලා. ඒ සීලෙන් පටන් අරගෙන ප්‍රඥාවට යනවද? ප්‍රඥාවෙන් පටන් අරගෙන සීලයට යනවද කියලා මට කියන්න තියෙන්නේ පටන් ගන්න තියෙන්නේ දැන්. කවුරුවක්වත් මෙතන ඉන්න කට්ටිය නෑ. එහෙම පටන් ගන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ අපි මේ කොච්චර ප්‍රඥාවන්තයි කියලා කිව්වත් අපි කොච්චර සිල්වන්ත කිව්වත් අපි අතින් සිල්පද කැළේනවා. අන්නේ කැඩිච්ච සිල්පදයේ පිළිබඳව අත්තානුවාද බයෙන් පරානුවාද බයෙන් දණ්ඩ බයෙන් යුක්තව චකිතව කල්පනා කරන්න එපා. සිල්පද කැඩීම ඒ කියන කෙලෙස් වලට සමානුපාතිකයි. අන්නේ සිල්පදයේ කැඩීම පිළිබඳව අපි සිහි බුද්ධියෙන් කල්පනා කරන්න ශක්තියක් තියෙනවා. විපස්සනාවෙන් බලන්න පුළුවන්කමක් තියෙනවා නම් මම සාහතික වෙනවා හෙටත් ඔය විදිහටම සිල්පදේ කැඩෙයි කැඩෙන්න චිත්තක්ෂණයට කලින් අතර කරගන්න පුළුවන්කමක් ලැබේ ඒක අම්මලා තාත්තලා දීපු දෙයක්වත් බුදුහාමුදුරුවෝ දීපු දෙයක්වත් මොනවත් මේ පුරුද්දෙන් එන එකක්. ඒක නිසා මේ බණ භාවනා කරන යුගයේ අපිට පැහැදිලිව පිළිගන්න වෙනවා අපිට පූර්ණ පාරිශුද්ධත්වයක් තියෙනවායි කියලා කියනවනම් බණ භාවනාවක් ඕනෙත් නැහැ බණ භාවනාවක් ඇති වැඩකුත් නැහැ. අපිට සිද්ධ කරගන්න වෙන්නේ අපේ අතින් මේ වෙන වැරද්ද සංසාරයෙන් ගෙනාව මේ කෙලෙස් වාසනාව නැවත නැවතත් දිනපතාම සතිපතාම මාසපතාම අවුරුදුපතාම අපේ ඉතර චක්‍ර වශයෙන් කරකිනවා. ප්‍රඥාව කියලා කියන්නේ ඊයේ මම කැඩුවේ සිල්පදේ දැනගත්තේ මෙච්චර දුරට කඩලා කල් ගියාට පස්සේ. අද මට ඊට චිත්තක්ෂණයට කලින් දැක ගන්න පුළුවන්. එතකොට මට සංවර වෙන්න නොකර නිකන් ඉන්න අවස්ථාව වැඩි වෙනවා. මේ විදිහට කල් යන්න යන්න යන්න යන්න ඒ සිල්පදයේ වීතික්‍රමණය වෙන්න කලින් රතු කට්ට පණින්න කලින් චිත්තක්ෂණයක කලින් දක් ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. අන්නේ දාට තමයි අර අබේ දාණය, මහා දාණය, අග්‍ර දාණය දීලා ලুকু සතුටක් ඇති කරගන්න පුළුවන්. මෙතෙක් කල් අපි ජවයට, ගැම්මට, වේගෙට ගිහිල්ලා සිල්පදේ කඩාගෙනත් ගියාට පස්සේ මතක් වෙයි. නමුත් සති සම්පජාඤ්ඤය කියන මේ දොරටුපාලය ක්‍රියාවේ යොදවපු නිසා සිල්පද කැඩෙන ගිහිල්ලා වෙලා යන ගතිය නතර වෙලා නතර වෙලා අප්‍රමාදේ කටයුතු කරලා කරලා දවසක එනවා අපිට සිල්පදේ කඩන්න චිත්තක්ෂණයට කලින් විමසුන් නොවන පාර කරගන්න පුළුවන් වෙනවා. අන්නේ විමසුන් නොවනට තමයි අපි මෙතන ඥානය කියලා කියන්නේ විපස්සනා ඥානය කියලා කියන්නේ. ඒක කවදාකවත් නරකයි අඟුලිමාලට නැතය. නැත්නම් අන්‍යාගමිකයෙකුට නැතය. එහෙම නැත්නම් මේ භාමුදුරවන්ට වැඩිය, සිල්වතුන්ට වැඩිය, ස්ත්‍රීන්ට වැඩිය පුරුෂයන්ට මොන්නම එන්නේ මම ඔය කියන්න හදන ධර්මයේ කිසිම જાතියක් ආගමක් කුලයක්, ජනමුතුකමක්, වර්ණවත් ගතියක්, තරුණ මොනක්වත්ම නැහැ. මනුස්ස හිතේ තියෙන අතිවිශිෂ්ට ලක්ෂණයක් තමයි එකම වැරද්ද නැවත නැවත කරනකොට ඒ වැරද්ද ඒ මට්ටමට යන්න කලින් අනිත් දවසේ දැක ගන්න පුළුවන් එළඹ සිටි 100න් ඉන්නවනේ. ඒකට තමයි එළඹ සිටි 100 කියන්නේ එළඹ සිටි 100 කියන එකට අර්ථකථනයක් තමයි ඔය. ඒ නිසා එළඹ සිටි 100 පමණින් වැරදි නොකර ඉන්නවා කියලා හිතන්න එපා. වැරද්ද කුණු වෙන්න කලින් වැරද්ද කොහොම කොහොම වෙන්න කලින් චිත්තක්ෂණයට කලින් දකින්න පුළුවන්. ඉතින් මේක තාමත් ගෙවල් දොරවල් ඉන්න නැත්තන්ට වටේ ඉන්න නැත්තන්ට වෙන්නේ මේ මනුස්සයා එකම වැරද්ද කොච්චර කිව්වත් කරනවා කිය. නමුත් මේ යෝගාවචරයට වැටෙනවා ඇත්ත මේ මනුස්සෝ කියන මට්ටමෙන් ඇත්ත මොකද මං කට්ටේ පැනලා. නමුත් මන්ට වෙනදාට වඩා එක චිත්තක්ෂණයට කලින් අල්ල ගන්න පුළුවන් වුණා. මං හෙට තවත් චිත්තක්ෂණයට කලින් අල්ලන්නේ. ආ නේම කරනකොට සීලයට පෙර ආතුව මේ ඉන්දිය සංවරය පිළිබඳ ලොකු ගෞරවයක් හිතේ. අර වහින් තිසලා ගොරවගෙන කරකවල කරගෙන ඉන්න වාගේ. ඒ ඉන්දිය සංවරයටත් කලින් බයලජ්‍ය දෙක වෙනදාට කලින් මේ මේ දවල් මිගිල් රෑ දනියල් නෙමෙයි යන්න පෙන්වන්න කරන බයලජ්‍යාවක් නෙමෙයි. Taman කල්පනා කරනවා මම මෙහෙම කෙනෙක් අනික් කෙනෙක් වගේ ආකල්ප පවත්වන්නේ කොහොඳ නැහැ. ඒ නිසා මම වෙනදාට වඩා මේක පිළිබඳව විවෘතව බලන්න ඕනේ. හරි වැරදි බලන එක නෙමෙයි විවෘතව බලන්න ඕනේ. අනු මන් දිහා බලන්න වාගෙන මම මම දිහා බලන්න ඕනේ කියලා බලනකොට ඒ හැමදාම පැතින් වැරදි සිද්ධ වෙනවා. ඒක නම් රත්තරන් පත්තිරුක লীලා සාක්වේ දාගෙන ඉන්න වටින දෙයක්. ඒක අපි පිළිගන්න ඕනේ. පිළි අරගෙන මේ වැරද්ද වෙනදා තරමටම පහුවෙන්න කලින් මෝරන්න කලින් දැනගත්තොත් මේක බුද්ධ ශාසනය සඳහන් කරන්නේ ආයති සංවරය කියලා. මත්තේයි වැරදි නොකර සිටීමට අත්‍යවශ්‍යම අංක එකයි. වැරදි වෙනවා ඊයේ තුනා අදත් වෙනවා මේ සතිය නිසා මට චිත්තක්ෂණ කලින් දැක්ගතයි. මම හෙට මීටත් වැඩිය චිත්තක්ෂණ කලින් දකින්න ඕනේ. අනිදා මීටත් වැඩිය කලින් දකින්න ඕනේ කියලා කරගෙන කරගෙන කරගෙන යනකොට මෙන්න මේ මුලට වැරද්ද වෙනකොටම අල්ලා ගන්න කටයුතු තමයි වචනේ පරිසමාප්තාර්ථයේම යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝමනසිකාරයේදී වැරද්ද සිද්ධ වෙනවා. නමුත් අපි එලියක් ඇති වෙන ගන්නවා. අවධියක් ඇති කර ගන්නවා ඉවසන ගතියක් ඇති කරන චිත්තක්ෂණයට කලින් මේ පෙරහැරේ තව පොඩ්ඩකට කලින් අල්ලා ගන්න පුළුවන්. ආ නොහොමම කෙරුවොත් තමයි අපිට සතෙක් මරලා පශ්චාත්තාප වෙනවට වඩා දවසකට හම් වේ දැන් බෙල්ලට කඩුව තියලා මේ වෙලාවේදී අපි තීන්දුව කරනවා තව මොහොතකින් මගේ අතින් මේ සතා මැරෙනවා. එතකොට මේ මේ දේවල් වෙනවා සතාට මේ මේ දේවල් වෙනවා. මට දැන් ඕනනම් පුළුවන් ඒ අකුසල කර්ම ඕන දෙයක් වෙච්චා වේ කියලා බයලජ්ජාවකින්තරෝ ඔලොමොට්ටලව මේ කබල මම අපාය යනවා ගියාවයි කියන්නේ. එහෙම නැත්නම් මට කල්පනා කරන්න පුළුවන් එහෙම නෑ මම අබේ දාන දෙනවා. මෙන්න මේ වෙනස බුදු වෙනවා වගේ වෙනසක්. කොයි වෙලාවෙ කොතනදී කාට වෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා මෙතනදී හොඳට පැහැදිලි වෙනවා කිසි කෙනෙකුට සීලය පිළිබඳව තව කෙනෙකුට වගේ කියන්න බෑ. අම්මලා තාත්තලා වගේ කියනවනම් දරුවන්ගේ සීලය ගැන ඒක නෙමෙයි මේ බුද්ධ ආගමේ කියන සීලය. අඩු ගානේ බුදුහාමුදුරුවෝයි කියනවා නම් ගෝලයන්ගේ සීලය ගැන ඒකත් මේ බුද්ධාමේ අපි කියන තයි සීලය. බුදුරජාණන් කියන්නේ පහරාද සුරේන්ද්‍රයාට මගේ ගෝලයන්ට සිල්පද කඩා ගන්න බැරුව යනවා. එච්චරයි අන්නේදාට තමයි මම ගෝලයි කියලා කියන්නේ. ඒව නැතුව මම කෙවිතක් තියාන පිටිපස්සේ ඉඳගෙන දඬුවම් කරනව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ විනයක් ඇතුළට පස්සේ ඒක පිළිබඳව විනිශ්චයේදී කටයුතු කළ තියෙන ආකාරය බලනකොට අද තියෙන ඕන ප්‍රජාතන්ත්‍රවාදී නීතියක් හදන්න ආදර්ශ තිබිලා තියෙනවා. කවදාකවත් බුදුරජාණන් වහන්සේ අනුන් සිල්පද ගැඩුවට පව් ගාගත්තේ නැහැ. පක්ෂයක් ගත්තේ නැහැ. ඒක දිහා විපස්සනාවෙන් බැලුවා. ඒකල කිව්වා විපස්සනා කරන කට්ටියත් මෙන්න මේ තාලෙන් බලන්න. ඒක ඒ තාලෙන් බැරි නම්, එච්චර ගැඹුරෙන් බැරි නම් ඔය කරුණාවේ මෛත්‍රියෙන් බලන්න. ඒකත් බැරි නම් හොඳ නරක දෙකේ මේ විපස්සනා මට්ටමකට එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය දක්වන සමේ මධ්‍යම ප්‍රතිපදාවට යන්න පුළුවන් හැකියාව අපේම හිතේ හොල්මන් නිසා තමයි අපිට නැති වෙන්නේ. ඒ වගේම තමයි ඊ타මත්ම ලයානිත ලිංගතු මතක් කරන්නේ මේ Taman තේරුම් ගන්න මට්ටම අනුන් තේරුම් ගන්න මට්ටම විය යුතුයි කියලා නම් හිතන්නේ. කවදාකවත්ම නෑ. Taman තේරුම් ගන්න මට්ටම අනුත් තේරුම් ගන්න යන කට්ටිය තමයි මේ සාතනේ හදන්න ගිහිල්ලා බැරි ගාන සභා කොන්ත්‍රාත් බාර අරගෙන මේ දුකටපත් වෙලා තියෙන්නේ.